ඒ සම්මා දිට්ඨිය ආදී මාර්ගාංගයත් මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි කියන අකුසල මාර්ගාංග හතරක්. ඒ ඒ මාර්ගාංග ගැන කියන විට මා මේ පිනතුන්ට මතක් කළා. මේ මාර්ගය තුන් ආකාරයකට දක්වනවා. මාර්ග මාර්ග තුනක් එකක් නිර්වාණ මාර්ගය සුගති මාර්ගය දුර්ගති මාර්ගය මේ දුර්ගති මාර්ගෙහි ගමන් කරමින් කෙනෙකුට සුගතිය බලාපොරොත්තු වන්නට බෑ දුර්ගති මාර්ගයට අන්තර්ගත වන මාර්ගාංග තිබෙන්නේ සතරක් මේ අවස්ථාවේදීම මතක් කරගත්තට වරදක් නැහැ බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග මෙන්ම මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡාවා මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සමා මිච්ඡා සති මිච්ඡා සමාධියත් දේශනා කර තිබෙන අවස්ථා එනවා. වෙනත් සූත්‍රාන්තයන්දී එලෙසද දේශනා කර තිබෙනවා. ඒ ඒ සියල්ලම ගත්තම් එය ඒ මිත්‍යා මාර්ග ය දැක්වීම සඳහා මිච්ඡා මාර්ගාංග වශයෙන් ඒ අටක් දක්වා තිබෙන තැනදී සැලකිය යුතු වන්නේ එයින් ඉගැන්වෙන්නේ අනෙකක් නොවේ අකුසල් සිත් 12ක් ඒ සමග ලැබෙන අකුසල ධර්ම ඒක මතක තබා ගන්න. එහෙම නැත්නම් ඒ මාර්ගාංග වශයෙන් දක්වන ඒ ධර්මයන් ඒ ඒ වචන වලින් කියවෙන විශේෂ මාර්ගාංග වශයෙන් දැක්විය හැකි චෛතසික ධර්ම නැහැ. සමහරක් පමණයි තිබෙන්නේ. ඒ නිසායි මේ මිච්ඡා මාර්ගාංග හතරක් මෙතන දක්වන තැනත් චෛතසිකයක් වෙනම දක්වන්නට තිබෙන්නේ මිච්ඡා විච්‍යයි. මිච්ඡා දිට්ඨි කියා දැක්වෙන මාර්ගාංගයේ පිළිබඳවයි වෙනම චෛතසිකයක් දක්වට හැක්කේ ඒ තමා දිට්ඨි චෛතසිකය. අකුසල චෛතසික 14 අතුරෙන් දිට්ඨි චෛතසිකයයි මිච්ඡා දිට්ඨි නාමයෙන් වදාරා තිබේ. මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි කියන ඒ නම් වලින් දක්වන ධර්ම අර සම්මා සම්මා වායාම ආදී වශයෙන් එන ධර්මවලට වෙනසක් නැහැ. ඒ කියන්නේ ධර්ම වශයෙන්. ඒ ධර්ම කියන වචනය මෙහෙම අවස්ථාවලදී පාවිච්චි කරන්නේ චිත්තචෛතසික ධර්ම නැත්නම් රූප ධර්ම දැක්වීම. තවත් විදිහකින් කියනවා නම් පරමාර්ථ ධර්ම දැක්වීම. ධර්ම වශයෙන් විශේෂ ධර්මයක් නැtei කියන විට මිච්ඡා සංකප්ප කියා එයින් අදහස් කරන්නේ මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියන ඒ දෙකම ධර්ම වශයෙන් ගන්නා විට විතර්ක චෛතසික විතර්ක චෛතසික දැන් චෛතසික වලින් විතර්කය ඇතුළත් වන්නේ ප්‍රකීර්ණක චෛතසික කොටට චෛතසික හයක් තිබෙනවා ප්‍රකීර්ණක චෛතසිකය කියලා අප ඉගෙන ගත්ත. ඒ හයෙන් එකක් තමයි විතර්ක චෛතසික. ඒ විතර්කය කුසල් සිත්වල ලැබෙනවා අකුසල් සිත්වල ලැබෙනවා අව්‍යාකෘත සිත්වල ලැබෙනවා කුසල් සිත්වල ලැබෙන විට ඒ විතර්කය සුගති මාර්ගාංගයක් වන්නට පුළුවන්. එහෙම නැත්නම් නිර්වාණ මාර්ගාංගයක් වන්නට පුළුවන්. ඒ කියන්නේ නිවනට පමුණුවන මාර්ගයේයි අංගයක් වන්නට පුළුවන්. එහෙම නැත්නම් සුගතියට පමුණුවන මාර්ගෙහි අංගයක් වන්නට පුළුවන්. ඒ නිසා ඒ සම්මා සංකප්ප වශයෙන් දැක්වෙන ඒ අංගය සුගති මාර්ගාංගයක් ලැබෙනවා නිර්වාණයට පමුණුවන මාර්ගාංගයක් වෙනවා. මිච්ඡා සංකප්පනම් ඒ මිච්ඡා සංකප්පයෙන් කෙනෙක් සුගතියට පැමිණීම බලාපොරොත්තු විය යුතු නැහැ. මිච්ඡා සංකප්පයෙන් මිච්ඡා සංකප්ප වශයෙන් දක්වන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ තුන. ඒ කාම විතර්කයේ ලැබෙන්නේ මොනවයිද? මොන සිත්වලද? ලෝභ මූල සිත්වලද? ව්‍යාපාද විතර්කයේ ලැබෙන්නේ ද්වේෂ මූල සිත්වල. විහිංසා විතර්කයේ ලැබෙන්නේ ඒ ද්වේෂ මූල සිත්වල. එහෙමනම් ලෝභයෙන් ද්වේෂයෙන් යුක්ත වූ සිත් වලින් කරනු ලබන ක්‍රියා නිසා කෙනෙක් උපදවා ගන්නේ කුසල් කියලා කියන්නට බෑ. ඒවා අකුසල් සිත් වලයි ලැබෙන්නේ ඒ විදිහට. ඒ නිසා අකුසල් සිත් උපදවාගෙන සුගතියක් බලාපොරොත්තු වන්නට බැහැනේ. එය දුර්ගතියට පමුණුවන මාර්ගෙහි අංග කියලා කියන්නේ ඒ නිසා. මිච්ඡා මිච්ඡා සංකප්ප. මිච්ඡා වායාම සම්‍යක් ව්‍යායාමයේ කීවේ සම්මා වායාමයේ කීවේ සුගති නිර්වාණ කියන මේ තැන්වලට පමුණුවන මාර්ග අංගය. මාර්ගෙහි අංගය. ඒ නිසා සම්‍යක් ව්‍යායාමය අපට මේ අවස්ථාවේදී උපදිනවා. අපට ලැබෙන්නේ මේ අවස්ථාවේදී කුසල් සිත්. ඒ කුසල් සිත් වල ලැබෙන විතර්ක චෛතසිකය සම්මා සංකප්ප නාමයෙන් දක්වන කෙනෙක් විදර්ශනාවෙහි යෙදී ඒ විදර්ශනා කුසල් වශයෙන් උපදවා ගන්නා සිත්වල ලැබෙන ඒ විතර්කයේද සම්මා සංකප්ප. ඒ විදර්ශනාව දියුණු කොට ඒ දියුණු කරන ලද විදර්ශනාව නිසා ලැබෙන මාර්ගසිතෙහි ඇතිවන්නා වූ සම්මා සංකප්පය නිවනට පමුණුවන මාර්ගයේ වූ අංගයක්. අප දන්නවානේ ඒ සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග අට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ආර්ය සත්‍ය දේශනාවෙහිදී දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධයයි කියන නිවනට ගාමිනී කියන්නේ පමුණුවන ප්‍රතිපදාව පිළිවෙත ඒ පිළිවෙත පිළිබඳ වූ ආර්ය සත්‍යය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍යයි. ඒ කවරේද? කුමක්ද? සේයති දාන. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ මාර්ගාංග අට නිවනට පමුණුවා. ඒ නිවනට පමුණුවන මාර්ගය කියලා ගන්නට තිබෙන්නේම ඒ ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර. ඒ ලෝකෝත්තර මාර්ගාංග වන්නේ මාර්ග සිතෙහි ලැබෙන අංගය. නේ මාර්ග සිතෙහි ලැබෙන අංගයෝ ඒ ලෝකෝත්තර මාර්ගය. ඒ ලෝකෝත්තර මාර්ගයයි මෙතන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය කියලා. ඒ අංගාට සහිත වූ සිත කුමක් ආරමුණු කරන්නේ? නිවන ආරමුණු කරන්නේ. නිර්වාණය ආරමුණු කරන්නේ. ඒ නිසානේ ආර්ය සත්‍ය ආර්ය සත්‍යයට සත්‍යයන්ට ඇතුළත් ධර්ම. ලෞකික ලෝකෝත්තර කියන මේ ප්‍රභේදයට අනුව බෙදා දක්වන විට දුකත් දුක් හේතුවත් ලෞකික කියන ගොඩට වැටෙන. දුකත් දුක් හේතුවත්. නිවනත් නිවනට මඟත් කියන ඒ සත්‍ය දෙක ඇතුළත් වන්නේ ලෝකෝත්තර සංඛ්‍යාවට. එතකොට දුකයි දුක් හේතුවයි ලෝකයේ පිළිබඳවයි. දුක්ඛ නිරෝධයයි ඒ සඳහා වූ මාර්ගයයි ලෝකයෙන් එතර වීම පිළිබඳව. මේ ලෞකික ලෝකෝත්තර වශයෙන් එහෙම බෙදෙන්නේ. ඒකට නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ කියන එක ලෝකෝත්තරයි. යාරි සත්‍යයේදී ලෝකෝත්තර. නමුත් ඒ ලෝකෝත්තර తত্ত্বය කෙනෙකුට ආකස්මිකව ඇති කර ගන්නට පුළුවන් ස්වභාවය නොවේ ධර්මය නොවේ කියන්නේ හරියට ගහින් ගෙඩියක් එන්නාක් වගේ එකවරටම කෙනෙකුට අහම්බෙන්ම උපදනා වූ ඇතිවන්නා වූ ධර්ම සමූහයක් නෙවෙයි ඒ ලෝකෝත්තර සංඛ්‍යාවෙහිලා ගන්නා වූ මාර්ග සත්‍යයට අන්තර්ගත ඒ ධර්ම අට. එය සහයෙන් උපදවා ගත යුත්තක්. ඒ නිසා තමයි කෙනෙක් ප්‍රතිපදාවෙහි යෙදීම වශයෙන් අර ලෞකික ප්‍රතිපදාව දියුණු කරන්නේ. ඒවා ඔය විසුද්ධීන්ගේ වශයෙන් දක්වනවා නම් මේ පිනතුන් අසාති වෙනවානේ සත්‍ය විසුද්ධියක් ගැන ඒ විසුද්ධීන්ගේ වශයෙන් දක්වනවා නම් කෙනෙක් සීල විසුද්ධිය කියන එක ඇති කරගන්න. සිල්වත් වෙනවා. ඒ සිල්වත් වීමෙන් බලාපොරොත්තු වන්නේ කෙනෙකුගේ කය වචන දෙක පිරිසිදු කරගන්න. කයින් කෙරෙන වැරදි වලින් සහ වචනයෙන් සිදුවන වැරදි වලින් එහෙම පිටින්ම වැළකීම. එදේ සීලය බොහෝම උසස් ලෙස දක්වනවා. ඒ ඒ පිරිසිදු සීලය සීල විසුද්ධිය කියන එක ගන්නට තිබෙන්නේ අර අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස්ස උජිස්ස විඤ්ඤුප්ප සත්ථ අපරාමත්ථ සමාධි සංගප්තනික කියන මේ කරුණු වලට අනුව සීලය පිළිබඳ මේ කියන තුන අසා ඇති එක අඛණ්ඩ සීලෙහි මුල හෝ අග ශික්ෂාපදයක් කඩා නොගෙන ආරක්ෂා කරනවා නම් ඒක අඛණ්ඩ සීලයක් අච්චිත්ත කීවේ මෙදින් යම්කිසි ශික්ෂා පදයක් විඳගන්නේ නැතිව ආරක්ෂා කරන සීලය අච්චිද්ද සිදුරු නැති කියන තේරුම අච්චිද්ද සීල. ඒ අසබලයි කීවේ පිළිවෙලින් ශික්ෂාපද දෙක තුනක් කඩා ගෙන රැක්කොත් ඒ කියන්නේ කඩා ගත්තොත් ඒක සබලයි. එහෙම නැත්නම් ඒට කියනවා අසබල සිව. අතරින් පතර ශික්ෂාපද කඩාගෙන නම් කෙනෙක් සිටින්නේ ඔහුගේ සීලය කම්මාස සීලයක් කියලා. පුල්ලි ගැහමු සීලයක්. එහෙම නැත්නම් අකම්මාසක. එහෙම කරුණු සතරක් දක්වනවා පිරිසිදුව සීලය රැකීම පිළිබඳව එකද ශික්ෂාපදයක්වත් කඩා නොගෙන ආරක්ෂා කිරීම සම්බන්ධ. ඊළඟට දක්වනවා කන් අකණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස බුද්ධිස්ස කියලායි. මේ බුද්ධිස්ස කියන වචනය භික්ෂුන් වහන්සේලා ඔය බොහොම දන්න වචනයක් ඒක මහානකම ලබන විට ඒ උපසම්පදා ප්‍රේක්ෂකයාගෙන් අහන ප්‍රශ්නයට ප්‍රශ්නවලට ඇතුළත් එකක් බුද්ධිස්සෝති කියලා අහනවා. ඒ කියන්නේ දාස බවින් මිදුණෙක්ද කියලා. දාස බවින් කියන්නේ සමහර දාසයෝ ගිහින් මහාන වෙලා තිබෙනවා. ඉතින් ඒ කාලේ දාසයෝ කියන්නේ ස්වාමියාගේ යටතේ ඉන්න සිටින කෙනෙක්. ඒ දාස බවින් නිදහස ලබා ගත්තේ නැත්නම් ඒ තැනත්තා ස්වාමයාට අයත් කෙනෙක්. ඒ ඒ කාලවල පැවති ඒ නීති වල හැටියට ස්වාමියාට දාසයාව මරා දාන්නත් පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් ගිහින් මහාන වුණොත් ඒක ඒ ශාසනයට එතරම් මේ හොඳක් නෙවෙයි ඒක. සමහර විටක ඒ ස්වාමියාගේ ඒකටතාව සිවුරු ගලවලා ඇදගෙන යන්නට බැරි නෑ. ඒ නිසා අහනවා බුද්ධිස්තෝති කියලා. ඒ දාස බවින් මිදුනේ. ඒ අර රාජපටේ එක ආදි වශයෙන් උත්හාන ඒවා තියෙනවානේ. ඒ කොහොම හරි බුද්ධිස්ස කියන්නේ මේ සීලය පිළිබඳ. බුද්ධිස්ස සීලය කියන්නේ අපේ තිබෙනවා දාස බවක්. අපි සමහර විටක වෙන වෙන දේවලින් නිදහස් කිව්වත් අපි එකිනෙකනා එක්තරා ධර්මයක දාසය. ඒ කවර ධර්මයේද? কৃষ্ণාවේ. কৃষ্ণා දාසය. কৃষ্ণාවේ කියන්නේ තණ්හාවට. ඒ නිසා ඒ තණ්හා දාසත්වයෙන් මිදෙන්නට උපකාරක සීලයටයි කියන්නේ උජිස්ස සීලය. තෘෂ්ණා දාසත්වයෙන් මිදීමට හේතු වන සීලය. එහෙම නැත්නම් ඊනෝනේ ලෝකයේ හැමදෙනාම ඒ කියන්නේ මේ ලෞකික මිනිසුන් හැමදෙනම තණ්හා දාස අතිත්තෝ තණ්හා දාසෝ කියලා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාස. එහෙමයි එන්නේ. ඒ විෂ්ණාවේ දාසත්වයට අසු වෙලා සිටිනවා. ඒ නිසා ඒ සීලය কৃষ্ণා දාසත්වයෙන් මුදවන්න. දැන් কৃষ্ণා දාසත්වයෙන් මිදීම නේද මේ බුද්ධ학ම උගන්වන්නේ. কৃষ্ণාවේ දාස බවින් මිදෙන එක. ඒ නිසානේ ඒ কৃষ্ণා දාසත්වයෙන් නිවීම ආරම්භ වන්නේ සෝතාපට්ටි මග්ග ඥානය උපදවා ගැනීමෙන්. ආරම්භයේ එතෙන්. එතෙන් සිට কৃষ্ণා දාසත්වයෙන් නිදීමේ පිළිවෙතක තමයි තව දුරටත් ගමන් කොට රහත් මගින් ඒ ඉතිරිව තිබෙන কৃষ্ণාව එහෙම පිටින්ම නැති කළාම ඒ උතුමා কৃষ্ণා දාසත්වයෙන් මිදුණු කෙනෙක්. কৃষ্ণා දාසත්වයෙන් මිදීමේ කියන්නේ සංසාරයෙන් මිදීම. සසරින් මිදීම. අනේ සසරින් මිදීම පිණිස පවත්නා වූ සම්මා දිට්ඨිය ආදී අංග සමුදාය තමා නිර්වාණ ගාමිනී මාර්ගයේ වූ අංග කියලා. ඒකය ඒ తත්වය නිකම්ම ලබා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒ උත්සාහය නේ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව අනුශාසනා කරන අවස්ථාවලදී වික්ෂුන් වහන්සේට මතක් කර දී තිබෙනවා. ඒතානි භික්කවේ රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ඡායත භික්කවේ මා පමාදත්ත මා පච්චා විපටිසාරිනෝ අරුවත්ත අයං වූ අම්හාකම් අනුශාසන අප විසින් ප්‍රකට කරන අනුශාසනයයි ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ මොකද මේ தত্ত্বය ඇති කර ගැනීමට කෙනෙක් උත්සාහ කළ යුතුද? එහෙම නැතුව පුළුවන් එකක් නෙවෙයි. මේ උත්සාහ කොට ඒ යන ගමනේදී යන ගමනේ කියන්නේ මේ පිළිවෙතෙහි යෙදීමේදී ක්‍රමයෙන් මේ ධර්ම දියුණු වෙනවා. Tamange samkāmi. සමාධිත්‍ය කියන එක ගතහොත් ඒ සම්මා දිට්ඨිය එක විදිහකින් පෙන්වත හැකි. ඊට සංක්ෂේපයෙන් දක්වනවා. සම්මා දිට්ඨිය කොටස් තුනකට බෙදා පෙන්වන්නට පුළුවන්. නැත අවස්ථා තුනක් වශයෙන් දක්වන්නට පුළුවන්. කම්මස්ස කතා සම්මා දිට්ඨි, සත්‍යානුලෝනික සම්මා දිට්ඨි, චතු සත්‍ය සම්මා දිට්ඨි. කම්මස්සගත සම්මා දිට්ඨියයි කියන එක බෞද්ධ අබෞද්ධ බෞද්ධයන්ටත් තිබෙනවා ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය ඇතැම් අබෞද්ධයන්ටත් තිබෙනවා කර්මය පිළිගන්නා අබෞද්ධයන් සිටිනවා නම් ඔවුන්ටත් තිබෙනවා කර්මස්සගත සම්මා දිට්ඨිය ඒකේ ඒකේ තිබෙනවා ප්‍රමාණයන් කියන්නේ තත්වයන් තිබෙනවා සමහරෙකුට බොහෝම දුර්වල වූ කම්මස්සගත සම්මාදිට්ඨියක් තිබෙන්නේ. තවත් කෙනෙකුට ප්‍රබල කම්මස්සගත සම්මාදිට්ඨියක් තිබෙනවා. කෙනෙකුට අතරම් පිරිසිදු නැති කම්මස්සගත සම්මාදිට්ඨියක් තිබෙන්නට පුළුවන්. තවත් කෙනෙකුට ඊට වඩා බොහෝම පිරිසිදු කම්මස්සගත සම්මාදිට්ඨියක් තිබෙන්නට පුළුවන්. දැන් බුද්ධ ආගමේ කර්මයේ පිළිබඳව උගන්වන බොහෝම විසුතුරු ලෙස නේ අපි කර්ම පිළිබඳව කතා කරන විට දැනගෙන තිබෙනවා කර්මෙහි ඒ කෘත්‍ය වශයෙන් කෘත්‍ය වශයෙන් විපාක දෙන කාල වශයෙන් ඒ විදිහට ජනකං උපත්ම්බකං උපපීලකං උපඝාතකං එහෙම ඉගෙනගෙන තිබෙනවා කිච්ච වශයෙන් ඊළඟට විපාක දෙන තීවල අනුව ගරුකං ආසන්නං ආචින්නං කතත්තා කම්මං චේති පාකදාන පරයයන් එහෙම උගන් කෙනකෙද පිළිගන්න ඊළඟට පාක කාල වශයෙන් විපාක දෙන කාල වශයෙන් චිත්ත ධම්ම වේදනීයං අපරාපරිය චිත්ත ධම්ම වේදනීයං උපපජ්ජ වේදනීයං අපරාපරිය වේදනීයං අහෝසි කම්මං එමෙන්නෝනේ කාල වශයෙන් පාකඨාන වශයෙන් කුසලං අකුසලං කාමාවචර කුසලං රූපාවචර කුසලං අරූපාවචර කුසලං කියලා ඒ විදිහට කර්මය පිළිබඳව ඉගෙනගන්න. දැන් ඒ සා විශාල විස්තර ඉගෙනීම් තිබෙන තවත් ශාසනයක් නැහැ. කර්මය පිළිබඳව උගන්වනවා. දැන් ඒ නිගන්තනාත පුත්‍රයන්ගේ ශාසනයෙහි ඔහු කර්මය කියලා නෙවෙයි දණ්ඩය කියලා කියන්නේ. කාය දණ්ඩ, වාග් දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. නමුත් ඒ ඉගෙනීමත් බොහෝම අඩුපාඩු ඇති ඉගෙනීමක්. ඔහු Tamange ශිෂ්‍යයෙක් ශ්‍රාවකයෙකුවත් යැව්වේ බුදුරජාණන් වහන්සේත් සමග වාද කරන්නට කාය දණ්ඩය බලවත් එකක් කියලා. එල බලවත් මේක කාය දණ්ඩේ කියලා මතකද උපාලි ඉල්ල කතා කළේ. ඉතින් ඒ අපින් ඒ ඔවුන්ගේ ඉගැන්වීම් වල තිබෙන බොහෝම අඩුපාඩු. හේතුව කුමක්ද? හේතුව අනිකක් නෙවෙයි. ඒ අය අසර්වඥ වූ. සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ නම මිසක ඒ ධර්ම පිළිබඳව ඒ වූ පරිදි ප්‍රකාශ කරන්නට තව කෙනෙකුට බෑ. මොකද ඔවුන්ට ඒවා වැසුණු දේ. ඔවුන්ට පෙනෙන්නේ නැහැ. සමහර විට එක නුවණති වෙන්නට පුළුවන්. නමුත් ඒ කෙනෙකුගේ නුවණට හැම කෙනෙකුගේම නුවණට හැම දෙයක්ම අසුවන්නේ නැහැ. එහෙම අසු කරගත හැකි නුවණ හැමෝටම නැහැ. එහෙම පුළුවන් නම් හැමදෙනාම සර්වඥ වේවි. එහෙම වෙන්නේ නැහැ. නමුත් සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ නම මිසක ඒ කරුණ ඒ වූ පරිදි ප්‍රකාශ කරන්න වෙන කිසිම කෙනෙකුට බෑ. පුළුවන් කමක් නෑ. අනේ නිසා බුද්ධඝමී ඉගැන්වෙන කම්මස්සගත සම්මා දිට්ඨියයි කියන්නේ බොහෝම විසිතුවේ. ඒ දැනගත්තොත් ඒ කර්මයේ පිළිබඳව හා ඒ විපාක පිළිබඳව බුද්ධඝමී ඉගැන්වෙන පරිදි කෙනෙක් තේරුම්ගෙන තිබුණොත් ඒ තැනත්තා ඒ අතින් පිරිසිදු සම්‍යක් දෘෂ්ටිකයෙක් වෙනවා. පිරිසිදු සම්‍යක් දෘෂ්ටිකයෙක්. ඉතින් ඒ ඒ කර්මයේ සතියේ කොට ඇති බව දක්වන ගාථාව තමයි විතර සමහර විටක අපත් මතක් කරලා ඇති මේ තිනුතුන්ට යාදිසං වපතේදී යං තාදිසං හරතේ ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාප යම් ආකාර වූ ධාන්‍යයක් නම් බීජයක් නම් තමා රෝපණය කරන්නේ වපුරන්නේ ඊට සමාන වෙන විපාකයක් අස්වැන්නක් තමා තමන් ලබන්නේ ඒ වගේ කල්යාණකාරී කල්යාණක් යමෙක් කරන්නේ යහපතක් නම් ඒ යහපත් කර්මයක් ක්‍රියාවක් සිදු කළ තැනැත්තාට යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන්නට පුළුවන් පාපකාරීච පාපක අයහපතක් නම් කළේ වරදක් නම් කළේ ලාමක ක්‍රියාවක් නම් කළේ එයින් ලැබෙන ඒ අනිෂ්ට විපාකත් බලාපොරොත්තු වන්නට ඕනේ ඒකයි ලැබෙන්නේ. අන්න ඒක යමෙක් දන්නවා නම් පිළිගන්නවා නම් ඒ නුවණ කෙනෙකුට ඇත්තේ නම් ඒ නුවණටයි කියන්නේ කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒ තිබෙන්නට ඕන මේ දන් දෙන, සීල් රකින, භාවනා කරන, වතාවත් කරන වැඩිහිටියන්ට සලකන ඉදිය යුත්තන් උදන බණ අසන බණ කියන මෙන්න මේ මේ අවස්ථාවවලදී ඒ පිළිගැනීම ඒ නුවණ තියෙන්නට ඕන. එහෙම ඒ නුවණක් උපදවාගෙන නම් කෙනෙක් ඒ ඒ ක්‍රියාවන් සිදු කරන්නේ අන්න එවිටයි ඒ තනත්තාට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත ආදි වශයෙන් දැක්වෙන ඒ කුසල් සිත් ලැබෙනවා. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය බොහොම වැදගත්. ඒ තමයි හැම සම්‍යක් දෘෂ්ටියකදී ඊටාම ඉහළට යන සම්‍යක් දෘෂ්ටියේ පදනම. මුල එතන. එතනින් ඉහළට යන්නේ කම්මස්සගත සම්මා. ඉතින් මේ කම්මස්සගත සම්මාදිට්ඨිය අප සඳහන් කළා කිව්වා ඒ බෞද්ධ නොවන අයටත් තිබෙනවායි. මේ බෞද්ධයෙකු වශයෙන් ඊට වඩා උසස් සම්‍යක් දෘෂ්ටියක් තම නැති කරගන්න ඒ සම්‍යක් දෘෂ්ටිය තමා ඊළඟට දක්වන්නේ සත්‍යානුලෝමික සම්මා දිට්ඨිය කියලා. ඒ සත්‍යානුලෝමික සම්මා දිට්ඨිය නිකම් ලැබෙන එකක් නෙවෙයි. දැන් කම්මස්සගත සම්මා දිට්ඨිය අහලා යමක් දැනගෙන ඒ නිසා Tamanට පුළුවන් ඒ නුවණ උපදවා ගන්නට ඒ ඒක දැනගත්තාම ඒ නුවණ උපදවා ගත හැකි ඒ අවස්ථාවවලදී කර්මය සතියේ කොට ඇති බව පිළිගන්නා බවක් තිබෙනවා. සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියන එක එහෙම ලබන්නට පුළුවන් එකක් නෙවෙයි. එය තමා ක්‍රියාවෙන්ම උපදවා ගන්නට ඕනේ. ඒ සඳහා පිළිපැද උපදවා ගන්නට ඕන. සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. දැන් ඒක නිතිනතුන් අහලා ඇති අනුලෝම ඥානය කියලත් එකක් එන්නේ. විදර්ශනාවේ අන්තිම ඉහළට ගිය තැනදී ලැබෙන අනුලෝම ඥානය. අනේ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තැනකදී පංචස්කන්ධයේ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්ධානං නිරෝධෝ නිච්ඡං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත ඥානං ඔක්කමති සම්මත්ත ඥානං ඔක්කමමාන සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා අරහත් ඵලං වා සච්චිකරෝති ඒ විදිහට එනවා පංචස්කන්ධය අනිත්‍යකෝ පස්සන්තු අනිත්‍ය වශයෙන් විදර්ශනා නුවණින් බලන්නේ බලන තැනැත්තේ සම්මත්ත න්‍යාමං ඔක්කමති සම්මත්ත න්‍යාම කියන මේ නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ලෝකෝත්තර වූ ආර්ය මාර්ගයට දැසගන්නේ පංචස්කන්ධයේ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං සම්ති අනුලෝමික ශාන්තිය ලබයි කියේ අනුලෝම ඥානය ඒ අනුලෝම ඥානය කියන්නේ උසස් විදර්ශනා නුවණ උසස් විදර්ශනා නුවණ දැන් ඒ විදර්ශනා ඥානයන් දක්වන තැනදී එනවනේ සම්මසන ඥාන උදයව්‍ය ඥාන භංග ඥාන භය ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිතු කම්මිතා ඥාන, පටිසංඛා ඥාන, සංඛාරුපෙක්ඛා ඥාන, අනුලෝම ඥාන. එමෙන්නවනේ. අන්න ඒ අනුලෝම ඥානේ කීවේ කලින් ඇති වුණු ඒ විදර්ශනා ඥානයන්ටද ඉදිරියෙහිදී උපදින්නට තිබෙන ගෝත්‍ර වූ මග්ග ඵල කියන මේ ඥානයන්ටද අනුකූලව ඇතිවන්නා වූ නුවණ කියන තේරුම. අනුලෝම ඥානය. එයින් අදහස් කරන්නේ නිවනට පැමිණීමට උපදනා වූ මාර්ගය කරා යාමට තරම් දියුණු වූ නුවණක් අනුලෝම ඥානය. ඒ ඥානීය විදර්ශනා නුවණ බලවත් උත්සාහයකින් කෙනෙක් ඇති කර ගන්නට ඕනේ. අනුලෝම ඥාන. අන්න ඒ අනුලෝමී ඒකයි අනුලෝමකම් කන්ති කියලා කියන්නේ. කන්ති කියන වචනේ ධර්මෙහි කරුණු දෙකක් දැක්වීමට එනවා. කන්ති කියන වචනය කොරිතනක හෝ දුටු පමණින් කෙනෙක් සිටිය යුතු නෑ එයින් කියන්නේ මේ ශාන්තියයි කියන ඉවසීමයි කියලා. එවෙනවනේ ඒ ශාන්තිය කියන ඉවසීම දැක්වීමට කාන්ති කියන වචනයට පෙර ආපුව ඊට පළමුව තව වචනයක් යොදනවා අධිවාසන කාන්ති අධිවාසන කාන්ති අධිවාසන අධිවාසනේ කියන්නේ ඉවසීම ඒකේ කාන්ති අධිවාසන කාන්ති කියන එකෙන් එතන කන්ති කියන එකෙන් අදහස් කරන්නේ අනුලෝමික කන්ති කියන ඒ තැන එන්නේ අනුලෝමික ඥානය කියන එක. අනුලෝමික කන්ති අනුලෝමිකං කන්තිං පටිලබති. ඒ උසස් විදර්ශනා නුවණ. ඒ අනුලෝම ශාන්තිය කියන ඒ නුවණ යමෙක් උපදවා ගත්තේ නම් ඒ නම් ඊළඟට කුමක්ද ලැබෙන්නේ? ඒ අනුලෝමික ශාන්තිය උපදවාගත් තැනත්තා සම්මත්ත න්යාමං ඔක්කමති සම්මත්ත න්යාමයයි කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගයට සම්මත්ත න්යාම ඒක යමෙක් පැමුණුනොත් ඔහු නිවන කරාමයි යන්නේ සම්මත්ත න්යාමං ඔක්කමති කියන්නේ ඒ ආර්ය මාර්ගයට ඔක්කමති ඔක්කමති කියන්නේ දැසගනී කියන්නේ. ආර්ය මාර්ගයට දැසගනී. ඒ ආර්ය මාර්ගය තමයි సంతානෙයි උපදී. ඒ ආර්ය මාර්ගයේ సంతානෙ උපදිනකොට අපි ඒක කොහොමද ඉගෙනගෙන තිබෙන්නේ? පළමු වරට ඒ ආර්ය මාර්ගය කෙනෙකුගේ సంతානෙහි උපදන අවස්ථාව තමයි සෝතාපට්ටි මාර්ගසිත උපදන අවස්ථාව. මේ මාර්ගසිත ලැබෙන විට මාර්ගසිතේ අරමුණ වන්නේ කුමක්ද? නිර්වාණය. සම්මත්ත න්‍යාම ඔක්කමති. සම්මත්ත න්‍යාම ඔක්කමමානු. ඒ සම්මත්ත න්‍යාමයට බැස ගන්නා බැසගත් තැනැත්තේ ඊළඟට ලබන්නේ කුමක්ද? මාර්ගයට අනුතුරුව ඵලය. මාර්ගයට අනුතුරුව ලබන්නේ ඵලය. එයයි දක්වන්නේ බුදුරජාණන් වහන්සේ සම්මත්ත න්‍යාමං ඔක්කමමානෝ සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා අරහත් අරහත්තං වා සච්චි කරෝති ඉතින් ඒ ආර්ය මාර්ගයේ උපදන අවස්ථා හතරක් තිබෙනවා සෝතාපට්ටි මාර්ග අවස්ථාව සකදාගාමි මාර්ග අවස්ථාව අනාගාමි මාර්ග අවස්ථාව අරහන් මාර්ග අවස්ථාව ඒ ඒ මාර්ග අවස්ථාවට අනුතුරුව ලැබෙන්නේ ඒ ඒ ඵල අවස්ථාව එයයි දක්වන්නේ ඒ සම්මත්ත නියාමං ඔක්කමති සම්මත්ත නියාමං ඔක්කමමානෝ සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා රාත්තං වා සච්ච කරණෝති දැන් ඒ මාර්ගය සම්මා දිට්ඨිය ආදී අංග 8 ඒ මාර්ග මාර්ගාංග සමුදාය තමයි මාර්ගය කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි දැන් ඒ කෙනෙක් ඒ ආර්ය මාර්ගයට පැමිණෙන්නේ නැතිව ආර්ය මාර්ගයට පැමිණුනේ නැහැ. නමුත් Taman මේ ධර්ම දියුණු කළා. දියුණු කළා. එතකොට ඒ ධර්මයන්ගේ දියුණුව Taman ලෞකික වශයෙන් ඇති කරගත්තා. ඒ ආර්ය මාර්ගයට දැසගන්නේ නැතිව ඉන් මෙහා මේ ධර්ම දියුණු වුණා. ඒ දියුණු කරගත්ත ධර්මයන්ගෙන් ලබා දෙන්නේ කුමක්ද? සුගතිය. සුගතිය ලබා දෙන. දුර්ගතියට පැමිණෙන්නේ නැහැ. දැන් මේ පින්නතුන් දන්නවා ඇති එක්තරා දේවතාවෙක් නෑ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ ජීවිතයේදීම සියලු කෙලෙස් නසා රහත් වන්නේ නැයි කියන අදිෂ්ඨානය ඇති කරගෙන භාවනාවේ යෙදුණා. එදා Taman දහවල් ආහාරය ගැනීම සඳහාවත් භාවනා කර්මයේ නැවැත්ුවේ නැහැ. ඒක භාවනා කරන පින්වතුන් දන්නවා. භාවනාවේ හොඳ දැනකට පැමිණුණු කල්හි Tamanගේ භාවනා කර්මය බොහොම හොඳට සිදුවේගෙන යන විට ඒ ඒ දේවල් මතක් කරගෙන තමන්ගේ භාවනාව නවත්තලා නැගිටින්නේ නැහැ. සමහරව එහෙම කරනවා නැගිටිනවා ඒක නවත්තලා එනවා. ඒකෙන් වන්නේ තමන් බොහොම අමාරුවෙන් දිනු කරගත්ත తත්වය. නැවතත් එහා තව ඉහළට යන්නට තිබෙන අවස්ථාව මගහරවා ගැනීමක්. මේ දැන් මේ හාමුදුරුවෝ එහෙම නෙවේ. අදිෂ්ඨානය වූයේ ඒ ජීවිතේදීම රහත් වන්නේ. උන්වහන්සේ කළේ කුමක්ද? භාවනා. එහෙත් උන්වහන්සේට හදිසියෙම ශාරීරික අසනීපයක් වෙලා මේ භාවනා කරන ඉරියව්වෙහි සිටියදීම අපවත් වුණා. අපවත් වුණා. උපන්නේ දෙව්ලොව. දෙව්ලොව උපන්නා මේ මේ ඉරියව්වෙන්ම මේ භාවනා කරන ඉරියව්වෙන්ම දෙවියෙක් ඉපදිලා ඉන්නවා. ඒ දෙවගණන් තේරුම් ගත්තා. ඒ විදිහේ දිව්‍ය පුත්‍රයන් කොතෙකුත් එහි උපදිනවා ඇති. ඒ දෙවගණන් තේරුම් ගත්තා මේ ශ්‍රමණ දිව්‍ය පුත්‍රයෙක් මේ ශ්‍රමණ දිව්‍ය පුත්‍රේ මොහුගේ මොහුගේ తත්වය පෙන්වන්නට ඕනේ කියලා කැඩපතක් ගෙනල්ලා ඇල්ලුවා මූණට. එවිටයි තේරුනේ Taman මේ භාවනාව කරගෙන ඉන්න භික්ෂුන් වහන්සේ නෙවෙයි දැන් දෙවියෙක් කියන්නේ. වහාම එතනින් ආව බුදුරජාණන් වහන්සේගේ දෙට. මොකද Tamanගේ අදහස වූයේ රහත් වන්නට මේ වෙලා තියෙන වෙන දෙයක්. ඈ? ඔව්. يعني චුටිසිතේ. එදින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගාථාවකින් කියවානේ නේද? ධර්මය ඇතිනේ. අච්චරාඝන සංගුත්තං විසාචගන සේවිතං වනන්තං මෝහනං නාම කතං යාත්‍රා භවිස්සති අච්චරාගන සංගුත්තං අප්සරා වන් සමූහයක් විසින් නගන ഘോഷාවෙන් යුක්ත අච්චරාගන සංගුත්තං විසාචගන සේවිතං ඒ අය හැමදෙනාම මේ దేవතාවාට පෙනුනේ විසාචයන් සමූහයක් වගේ. විසාච ගමස්තේවිත. වරන්තං මෝහණං නාම ඒ වනය නන්දන වනය. ඒ නන්දන වනය මේ මේ దేవතාවක් කියනවා ඒ නම නෙවෙයි කීවේ මෝහණං නාම මෝහන වනය. ඒ කියන්නේ සත්වයන් මුලා කරවන ගිය අයව මුලා කරන වනයක් වනන්තං මෝහනං නාම කතං යාත්‍රා භවිෂ්‍යති එතනින් ඉවතට යාම කෙසේ සිදු කරගන්නේද කොහොමද වන්නේ එමය ඒ එතන රැඳිලා ඉන්නද බැරි ඒ ඔය අතරේ තවත් කිච්චිය වෙන දේවතාවුරු ඉන්නවනේ උතැන්වල නේ එක දේවතාවෙක් කිව්වනේ සංයුත්ත නිකායේ එන්නේ ඒ සංයුත්ත නිකායේ ගාථාවක් නේ ඒ දේවතාවෙක් එතන උපදිලා ඔහු මේ සමහර පාවිච්චි කරන වචනයක් තියෙනවනේ අන්දුන් කුන්දුන් වෙනවා කියලා. ඈ ඔහු මේ විශ්මයපත් කළා මේ Taman ගින් උපන්න තැන පිළිබඳව. ඔහු කියන්නේ කීවේ කුමක්ද? ඒ කොහොමද කිව්වේ? ඔව් යමේ මේ නන්දන වනයේ දැක්කේ නැත්නම් නතේ සුඛං පජානාති යේන පස්සම්ති නන්දනං ආවාසං නරදේවානං තිදසානං යසස්සිනං යමෙක්තෙම මේ නන්දන වනයේයි කියන ඒ දෙව්ලොව තිබෙන ඒ උයන දැකලා නැත්නම් ඉතින් ඈ නන්දන නන්දන නන්දන කියන දෙව්ලොව මේ අවස්ථාවේ ඒ නන්දන වනයේ දැක්කේ නැත්නම් සැපේ කියන්නේ කුමක්දයි දන්නා කෙනෙක් නෙවෙයි උතේ සුඛං පජානಂತಿ යේන පස්සಂತಿ නන්දන ආවාසං නරදේවානං විදසානං යසස්සින ඒ තෞතිසා වගනයි කියන්නේ තෞතිසාවේ වූ ඒ නන්දන රමයේ යමෙක් දැක්කේ නැත්නම් ඔහු සැපයයි කියන්නේ කුමක්ද දන්නේ නැති. නමුත් දෙවිවරු අතරක් සිටිනවා අර මේ ශ්‍රමණ දිව්‍ය පුත්‍රයා වගේ තවත් අය මාර්ගඵලලාභීන් පවා සිටිනවා වුණාට. ඉතින් ඒ පරිදි දෙවියෙක් කීවා මේ මේ මෝඩ අදහස ප්‍රකාශ කළ දෙවියාට නතේ බාලේ පජානಂತಿ යථා රහතං වචෝ අනිච්චා සබ්බේ සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා විරුද්ධಂತಿ තේසං රූප සමෝසුඛෝ එම්බල අඥානය එමයි කිවේ නතේ බාලේ පජානಂತಿ යථා රහතං වචෝ ඒ රහත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය ඔබ දන්නේ නැද්ද? අනිච්චා සබ්දේ සංඛාර සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. උපාදවය ධම්මිනෝ ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇති දේවල්ය. උපජ්ජිත්වා නිවිජ්ජಂತಿ. ඒ නිසා ඒවා ඉපදිලා නැති වෙනවා. තේ සංූප සමෝ සුඛෝ. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම වූ නිර්වාණයම නෙවේද? එකම සැපය. කියලා හිමවතාවා. ප්‍රකාශ කරනවා. අන්න එහෙම තේරුම් ගන්න අයත් සිටිනවා. දැන් ඒ දෙවිවරු පමණක් නෙවෙයි මිනිසුන් අතරත් නේ මිනිසුන් අතර නිවන එපාවන අය සිටිනවාද? නිවන එපාවන අය සිටිනවා නිවනේ ස්වභාවය ඇසුවම ඒ අයට නිවන ඕනේ නැහැ. එයාට උමනා කරන්නේ සසර සසර සැරිසරන්නට ඕනේ. හොඳට කන්න, බොන්න, අඳින්න, පළඳින්න පුළුවන්ගේ නිවනේදී. නිවනේව නැහැනේ. අනේ නිසා කෙනෙක් සංසාරේ ප්‍රාර්ථනා කර සසරන සමහරු ආහනවා මොකටද මේ නිවනේ කියලා. අන්නේ ඒ අයට මේ මාර්ගය නිර්වාණ මාර්ගය නෑ. නිර්වාණ මාර්ගය. ඒ බෞද්ධ සමහරු ඉන්නවානේ බෞද්ධ තමා නමුත් නිවන පිළිබඳ ඒ තරම්ම තද බලාපොරොත්තුවක් නැහැ. ඔහුට වමනා මේ සංසාරයේ නොඑක් තැන්වල සැරිසරලා සැරිසරලා අන්තිමේට නිවනට පැමිණීම බලාපොරොත්තු වන අය සමහර හිතනවා කවදා හරි එතනටත් එයි කියලා. එහෙමත් හිතන අය ඒ ඉතින් ඒක එක එක්කෙනාගේ ඒ ඒ පිළිබඳව නැත්නම් මේ පංචස්කන්ධය පිළිබඳව සලකන හැටි. හැබැයි මේ తত্ত্বය වෙනස් වෙන්නේ. වෙනස් වෙන පිළිවෙතේ යෙදෙන්නේ නැහැ. ඒකයි. ඒ తত্ত্বය, ඒ ඇඟීම, ඒ අදහස් වෙනස් වෙන පිළිවෙතක් තිබෙනවා. ඒ පිළිවෙත මොකක්ද? මේ පංචස්කන්ධයේ පිළිබඳ වූ දුක දක්නා පිළිවෙත. ඒක දැකිය හැකි එකක් නුවණින් දැකිය හැකි. ඒ නුවණ උපදවා ගත යුතුව තිබෙන්නේම භාවනාව. ඒ භාවනාවයි හඳුන්වන්නේ විපස්සනා විදර්ශනා. පඤ්ඤා භාවනා කියන්නේ ඒකයි. අනේ පඤ්ඤා භාවනාව කරන කෙනෙකුට අනේ පඤ්ඤා භාවනාව යමෙක් කරේ කරන්නේ නම් ඒ තැනැත්තාට ඇතිවන්නේ කුමක්ද සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඉතින් මේ ප්‍රඥා භාවනාව කරගෙන දියුණු කරගෙන යන විට ඒ සම්‍යක් දෘෂ්ටිය ක්‍රමයෙන් වැඩෙනවා. ඉතින් මේ සම්‍යක් දෘෂ්ටියේ තත්වයන් පෙන්වන්නට පුළුවන් විසුද්ධීන්ගේ වශයෙන් දක්වනවා නම් සත්‍ය විසුද්ධීන්ගෙන් විසුද්ධි පහක්ම ඇතුළත් වන්නේ මේ සම්මා දිට්ඨිය නැත්නම් ප්‍රඥාවට. දිට්ඨි විසුද්ධි, අංකාර කරන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන මේ පහම ඇතුළත් වන්නේ ප්‍රඥාවට ප්‍රඥා නැත්නම් සම්මා දිට්ඨි දිට්ඨි විසුද්ධියයි කියවේ කුමක්ද මේ සත්වයාය පුද්ගලයාය කියන්නේ නාම රූප ධර්ම පුඤ්ජයක් කියන බව දැකීම ඒ නාම රූප වෙන් කර ගැනීමේ නුවණින් ඒ தත්ත්වය ඇතිවෙනවා සංඛා විතරණ විසුද්ධිය කියන්නේ මක් නිසාද? මේ නාම රූප ධර්ම ඉබේ ඇති වුණු ඒ වදේ කවුරුවත් ඇති කරපු දේවල් නෙවේ. ඒවා ඇතිවීමේ හේතුන් නිසා හටගත්තේ. එතකොට ඒවා ඒවා ඇතිවීමේ හේතුණු දක්නා නුවණ පහළ වෙනවා. ඒ පහළ වීම හේතු කොටගෙන අතීත වූ ස්කන්ධ පිළිබඳවත් අනාගත ස්කන්ධයන් පිළිබඳවත් වර්තමාන ස්කන්ධයන් පිළිබඳවත් යම් සැකක් කෙනෙකුට ඇතිව තිබුණි නම් ඒ සැක සියල්ල දුරු වී යනවා. ඒකයි සංඛාර කරන විසුද්ධි කියන්නේ ඒ නුවණින්ම. සලස්වදෑරුන් සැකේ දුරු කිරීමේ කියා ඒ පෙන්වා තිබෙනවා. සංඛාර කරන විසුද්ධි. ඒ සම්මාදිට්ඨිය. ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියා එන්නේ මේ විසුද්ධි නැත්නම් නුවණ විදර්ශනා නුවණ දියුණු කරගෙන යන පින්වතාට ඒ අවස්ථාවේදී ඒ උදයන්ගේ ඥානය පහළ වීමත් සමගම ඇතැම් විටක එකක් දෙකක් සමහර විටක සියල්ලම හෝ ලැබෙන්නට පුළුවන් ඇතිවිය හැකි උපක්ලේශය කියන කොටසක් තිබෙනවා. ඒවාට කියනවා විදර්ශනා උපක්ලේශ කියලා. ඕභාසෝ පීති පස්සබ්දී අධිමුඛෝ ච පග්ගහෝ සුඛං ඥාන උපට්ඨාන උපේක්ඛාච නිකම්පිච කියා දැක්වෙන ඒ උපක්ලේශ 10ක් තිබෙනවා විදර්ශනා මාර්ගය ආවරණය කරන විදර්ශනාවට බාධා පිණිස පවක්න. ඒවා ඇතිවන විට ඒවා ඇතිවන්නේම සිතේ සමාධිය හේතු කොටගෙන. නමුත් ඒක විදර්ශනාව දියුණු වීමට කරුණක් වන්නේ නැහැ. එයට ආශාව උපදින්නට පටන් ගන්නවා. ඒ නිසා ඒවා පිළිබඳව හරියටියට මෙනෙහි කරලා ඒවා දුරු කරගන්නට තිබෙනවා. අන්න ඒම දුරු කරගෙන ඒ විදර්ශනෝපක්ලේශයන් දුරු කරගෙන නැවතද Taman උද්‍යවේ ඥානය කියන එය අරඹුවාම ඇතිවන తත්වය තමා ඔය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් තේරෙනවා. ඊළඟට එනවා ප්‍රතිපදා ඥාන දර්ශන. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය විදර්ශනා ඥාන 10කින් දක්වනවා. සම්මතන ඥානය, උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, භය ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංචිතු කම්යතා ඥානය, පටිසංඛා ඥානය, සංඛාරුපෙක්ඛා ඥානය, අනුලෝම ඥානය කියලා විදර්ශනා ඥාන වශයෙන් ඒවා දක්වනවා. මේ හැම ඥානයක් මේ කියා පෙන්නන මේ ධර්මයේ කුමක්ද? මේ අප කතා කළ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. ඊළඟට ඒ ඒ විදර්ශනාව එහෙම දියුණු තැනත්තක්ද උත්තාන ගාමිනී විපස්සනා කියන දියුණු අවස්ථාවේදී තමන් සංස්කාර තමන් මෙනෙහි කරන ලද සංස්කාර ධර්මයන් අතුරෙන් යම්කිසි සංස්කාර ධර්මයක් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ වැටහෙමින් උපදනා වූ චිත්ත වීතියක් ඇති ඒ ඒකට කියනවා ඒ මාර්ග චිත්ත වීතියෙහි ලැබෙන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන නාමයෙන් හෝ උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන මේ වශයෙන් හෝ හතරක් හෝ තුනක් උපචාර සමාධි ජවන් වශයෙන් ලැබෙන ඒ සිත්වලට සංස්කාරයන් අතුරෙන් යම් කිසි සංස්කාරයක් එක්කෝ නාම ධර්ම සංඛ්‍යාත වූ සංස්කාරයක් එහෙම නැත්නම් රූප ධර්ම සංඛ්‍යාත වූ සංස්කාරයක් එහි අනිත්‍යය එහෙම නැත්නම් දුක්ඛය එහි අනාත්මය කියන මේ තුනෙන් කවරක් හෝ වැටහෙනව අවබෝධ කරමින් නැත්නම් ඒ අරමුණු කරමින් ඒ චිත්ත වීතියෙහි උපචාර සමාධි ගවන්නේ කියන කාමාවචර කුසල් ඇති වෙනවා ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් ඊළඟට ඒ ගෝත්‍ර භූසිත පරිකර්ම උපචාර අනුලෝම කියන තුන හෝ උපචාර අනුලෝම කියන දෙක හෝ ඒ විදිහට සංස්කාර ධර්මයක් අරමුණු කරමින් උපන්නාට පස්සේ ගෝත්‍ර භූස්තිත නිර්වාණය අරමුණු කරමින් උපදින. ඊළඟට ලැබෙන්නේ මාර්ගසිත. ඒ මාර්ගසිත තමයි ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඒ මාර්ගසිත. ඒ මාර්ගසිතින් දක්නේ කුමක්ද? නිර්වාණය. යමෙක් නිවන දකීද ඒ තැනැත්තා සත්‍ය සතරම දකි. ඒසයි දුක්ඛ සත්‍යං පරිජානන්තු සමුදය සත්‍යං පජහන්තු නිරෝධ සත්‍යං සච්චිකරුන්තු මග්ග සත්‍යං භාවෙන්තු කියලා මේ කෘත්‍ය සතරක් සිදු කරමින් මේ මාර්ගසිත උපදින බව දක්වනවා. මේ මාර්ගසිතේ තිබෙන සම්‍යක් දෘෂ්ටි සංඛ්‍යාත වූ ප්‍රඥාවයි මේ මේ දැකීම කරන්නේ. දැකීම කරන්නේ. ඉතින් මේ මාර්ග සිතේ වූ ප්‍රඥාවෙන් දකිනකොට අනිත් ධර්ම නොදකින්වයි කියලා නෙවෙයි. කියන්නේ ඒ දකින්නට පුළුවන් බව ලබා දෙන්නේ මාර්ග සිතේ ලැබෙන ප්‍රඥාවේ නුවණින්. එනිසානේ නුවණ ඇසක් කියලා පෙන්වන්නේ. නුවණ ඇසකට උපමා කොට දක්වන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේට පසස් කියලා පෙන්වන්නේ. ඇස් පහක් තියෙනවා කියන්නේ. ඒ මසසයි එකක් අනිත් ඒවා කොහොම නුවණ. අනේ නුවණින් දකින්නවා. නිර්වාණ. දකිරින් උපදිනවා. ඈ? නිර්වාණය ඒ මේ මේ අනුමාන වශයෙන් නිර්වාණය අරමුණු කරන්නට පුළුවන් කාමාවචර කුසස්. ඒක ඒ නිවනක් ඇත්තේය ආදි වශයෙන් ගන්නා ඒ අනුමානයි. එහෙම මිසක නිවන දැකීමම නොවේ. නිර්වාණය දැකීමෙන් නිර්වාණය දක්නා වූ සිත උපදින්නට අර වෙන අරමුණක එල්බගෙන ගිය සිත් වේලියේ වූ සිතකින් ඒක කරන්නට බෑ. ඒ නිසා තමයි අර සංස්කාර ධර්මයන් අරමුණු කරමින් පැවති මනෝද්වාරා වජ්ජනය පරිකර්මයේ උපචාරය අනුලෝමයේ කියන මේවාට පස්සේ ගෝත්‍ර භූසිත නිර්වාණය අරමුණු කරමින් උපදින්නේ. ඒ ගෝත්‍ර භූසිත නිවන අරමුණු කරමින් උපදින්නේ ඒක ඒ මාර්ග සිතට ආවර්ජන ස්ථානෙහි ඇතිවන සිත. දැන් ආවර්ජණයෙන් කරන්නේ ඒකනේ. මනෝද්වාරා වජ්ජන සිත හෝ පංචද්වාරා වජ්ජන සිත හෝ පංචද්වාරෙහි ගැටුණු අරමුණකට පළමුවෙන්ම සිත් පරපුර හරවන්නේ පංචද්වාරා වජ්ජන සිත. මනෝද්වාරෙහි ගැටුණු අරමුණකට සිත් පරපුර හරවන්නේ මනෝද්වාරා වජ්ජන සිතේ. ඊට පස්සේ අර ජවන් උපදියේ හැක්කේ. අන්න ඒ වගේ නිර්වාණය අරමුණු කරමින් උපදනා වූ මාර්ගසිත ඇතිවන්නට නම් කුමක්ද විය යුත්තේ? මේ සංස්කාර ධර්මයක් අරමුණු කරමින් පැවති ඒ චිත්ත වීතියේ සිතක් ඇති වෙන්නට ඕන නිවන පැත්තට හැරෙලා. අනේ නිවන පැත්තට හැරෙන නිවන අරමුණු කරමින් උපදනාසික තමයි ගෝත්‍ර භූසිකේ කියේ ඒ ඒක මේ මාර්ගසිතට ආවර්ජන කෘත්‍යයක් තමයි ඒ ඒ ගෝත්‍ර භූසිත ඇති වෙනවා එතෙන් සිදුවන ගෝත්‍රය එකක් නැතනවා නැත්නම් එක එක ගෝත්‍රයක් අභිභවනය කරනවා තව ගෝත්‍රයක් වඩනවා නේ මා මීට කලින් මේ දින තුනට කියලා තිබෙනවා ඒ ගෝත්‍රය භූ කියන භූ ධාතුවේ එන මේ නැඩීමක් දක්වනවා. නැඩීම කියන්නේ මර්ධනය කිරීම. අනිත් එක වර්ධනය කිරීම. ගෝත්‍ර මූසිකයෙන් මඩින්නේ කුමක්ද නැති කරන්නේ ප්‍රතග්ජන ගෝත්‍රය. ප්‍රතග්ජන ගෝත්‍රය අභිභවනය කරනවා. ආර්ය ගෝත්‍රය අභිවර්ධනය කරනවා. වඩනවා. ඒ අර්ථ දෙකෙන්ම ගෝත්‍ර භූමි කියලා ඒ සිතට කියනවා. ඒකට ඒක මේ එකක් ප්‍රත්‍යජන ගෝත්‍රය අනික ආර්ය ගෝත්‍රය ඒ දෙකට මැත්තේ ඒ සිටින්නේ නේ. ඒ නිසා ඒ ආ සම්දිස්ථානය. ඉතින් තාම ගෝත්‍ර භූ කියන එක කාමාවචර කුසල් සුඛත් බැවින් තමන් තවම ආර්ය භාවයට පැමුණුනේ නැහැ. නිර්වාණය අරමුණු කරමින් උපදලා වූ සිතක් දැරි ඒකේ එහෙම පිටින්ම මේ අර ප්‍රත්‍යඥ ගෝත්‍රිකයෙක්මත් නෙවේ ඒ නිසා තමයි අර ප්‍රත්‍යඥ ගෝත්‍රය මර්ධනය කරමින් ආර්ය ගෝත්‍රය වර්ධනය කරමින් හට ගන්නා සිතේ කියන තේරුමෙන් ගෝත්‍ර බහූ කියලා කියන්නේ එදින් මේ தත්වයන් අපි පෙන්න්නේ සම්මා දිට්ඨිය කියන එක ගැන කතා කිරීම ඉතින් ඒ ගෝත්‍ර භූසිතට අනුතුරුව ලැබෙන මාර්ගසිතේදී මාර්ගසිතේ ඇතිවන්නා වූ සම්මා දිට්ඨි කියන මේ මාර්ගාංගය කුමක් හැටියටද කිය යුත්තේ චතුසත්‍ය සම්මා දිට්ඨි චතුරාර්ය සත්‍යය දක්නා වූ සම්මා දිට්ඨිය. අපි එතනින් අද නවත්තමු. සබ්බේ සංඛාරා අනිච්චා සීලදා පඤ්ඤාය පස්සී යතෙන් සිද්දති චේතනං භූති සියා සබ්බේ සංඛාරා දුක්ඛා සීලදා පඤ්ඤාය පස්සී යතෙන් සිද්දති චේතනං භූති සියා සබ්බේ බ්‍රහ්මානත්තා සීලදා පඤ්ඤාය පස්සී යතෙන් සිද්දති චේතනං භූති සියා දුක්ඛපත්තානි දුක්ඛා භවපත්තානි භයා දුක්ඛපත්තානි දුක්ඛා උපපති පානි आकाशत्तापि नष्टादेवा नागामीति प्रार्थनन्तन्नमोदित्वा ग्रन्थस्थं स्थापनम् आकाशत्तापि नष्टादेवा नागामीति प्रार्थनन्तन्नमोदित्वा ग्रन्थस्थं स्थापनम् आकाशत्तापि नष्टादेवा नागामीति प्रार्थनन्तन्नमोदित्वा पूजयन्तु शिवं सदम्